අතීතය පුරාම මේ ස්ථානයේ සියලු සමාධි ප්‍රඥා කියන ත්‍රිශිෂ්ඨාවන් පූර්ණ කරමින් මේ නිවන් මඟ ගමන් කළා. අප දන්නවා බොහෝ දෙනෙක් බොහෝ කාලයක් භවනාට ගතදෙනවා. ඒ වගේම අවශ්‍ය තරමට වීර්යයක් කරනවා ප්‍රඥාවක් තිබෙනවා. නමුත් ඒ අයට මේ භවනායෙන් සාර්ථක ප්‍රතිඵල ගන්නට බැරි වෙලා තියෙනවා. ඊට හේතු තිබෙනවා. ඒ හේතු වලට ප්‍රතිකරණ කරුන්තේ. ඒයට අපි බලාපොරොත්තු වෙන නිර්වාණ සාක්ෂාත් කරන්නට අමාරුයි. මා දන්නා බොහෝ දෙනෙක් මේ සිටින අයගෙන් කීප දෙනෙක්ම ආර්යෝපවාද සම්මිත හසුවිච්චයන ආර්ය කියන්නේ නිවන් ගිය සෝවාන් වූ ගිහියෙක් හෝ කෙනෙකුට. එවැනි අයෙකුට යම් කෙනෙක් පුද්ගලයෙක් උපවාද කරලා තියෙනවා නම් දැනවත් හෝ නැදනවත් ඒ ජීවිතයේදී කොයි අන්දමින් උත්සාහ කළත් ඔහුට නිර්වාණ ධාතුව සාක්ෂාත් කරන්නට බැහැ. ඊට අමතරව ආලෝකවාද කන්නේ විපාක වශයෙන් නරකතනක උපදින්නට සිදු වෙනවා. එම නිසා සමාගයේ සිටින්ම විමසීමක් කරලා බලන්න කාට හරි උපවාද කරලා තියෙනවද කියලා. එහෙම හිතලා විශේෂයෙන්ම එවැනි උපවාද කරපු අය සිටිනම් ආර්යයන් ඒ අයගේ සමාව ගන්නම ඕන. වරද්ද වැඩක් කරලා නැදී අපට අර ලැබුණු උපදේශ අනුව දෙවියන්ගෙන් ලැබිච්ච උපදේශ අනුව අපට ප්‍රකාශ කරලා තිබුණා හැම දවසෙම දවසට නමතරේ ගානේ දිනපතාම ආවන් ගන්නයි කියලා සමාන. උදේට තුන්සරේ දවසට සවස් දවල්ට තුන්සරේ සවස්ට තුන්සරේ දිනපතාම කරන්නට කියලා. බුදුපසේකුත් මහරහතන් වහන්සේලාට ඒ වගේම නිවන් ගිය ආර්ය සමානන් වහන්සේලාට අපගේ කලින් <clears throat> සිතින් වචනයෙන් යන තුන්දරින් අප දැනුවත් හෝ නැදනුවත් යම් වරදක් තිබෙන්න ඒ ආර්ය සමානන් වහන්සේලාගෙන් මම සමාව අධිමි සමාවනසේක්වා කියලා ඒ සමාව වරද දෙවරක් නෙවෙයි බොහෝ වාරයක් දක්ිත වෙනවා එසේ නොකළොත් අපේ භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ගන්නට බැහැ යම් කිසි ආර්යෝත්ම ජීවත්කල සිටී නම් ඒ ජීවත්ව සිටින ආර්යයන් වහන්සේ වෙත ගොස් සමාගයේ වර්ධ කියලා සමාව ගැනීමයි සුදුසු. එතකොටයි නියම ඉන්ද්‍රියන්ට සමාව ලැබෙන්නේ. ජීවතුන් අතර නැති අයත් වෙන්නම් අර විදිහට සමාව ගත්තහම ප්‍රමාණවත් වෙනවා. එම නිසා අප දන්නේ නැත්ව සමහර විට ආපාතින් එවැනි වැරදි සිදුවී ඇති ආර්යයන්ගේ සමාව ගැනීම සෑම භාවනාවට වාඩි වෙන වාරයක් පාසාම කරන්නට මේ පින්වන්ත සිතා ගන්න. ඒ පළවෙනි එක.